කුසලම් වටිනවද මොකක්ද ඒවත් මේ විදිහට නිහඬ නිහඬව එක ඉරියව්වක අවධානයෙන් වාඩි වෙලා ඉන්නේ සාමාන්‍යයෙන් හේන දෙයක්. භාවනාවේදී අමතක්ම දෙන දෙයක්. මේ විදිහට දිනවා වෙනවා ආදු ළමා ගන්නවා නියපදා ගන්නවා බලයන් තියෙනවා කොණ්ඩ දෙවි තියා ගන්නවා ඒක වහ ගන්නවා අද තමයි අපි කියනවා තමන් ළඟ කතා කරන්නේ ඉන්නවා නිහඬව එවි යනවා සම්පර වෙනවා සම්පරයෙන් සම්පරය දුක් නැතුල් වෙනවා දුක් පිට වෙනවා කොහොම කරල පුංචි අත්දැකීමක් කරල ව්‍යායාමයක් නමුත් ඒ කරල ව්‍යායාමය ඒ කරලත්වයේ තුල දක්නට ලැබෙනවා ආදර ලැබුණා බැලුවොත් මට දෙන්නේ මේ භාවනාවේ තාක්ෂණය නැතිනම් යාන්ත්‍රණය මොකක්ද කියලා. ඒක බොහොම තරමද මොකද්ද කරන්නේ? මහ ලෝකෝට නෑ කරන්නේ භාවනා කරනවා කියලා මොකද්ද කරන්නේ? මේ වාඩි වෙලා ඉන්නවා. කොණ්ඩ දෙලින් තියාගෙන ඇස් දෙක අතවත් කරගෙන ඒකාකාරීව තවාවක් තියාගෙන වාඩි වෙලා ඉන්නවා. ඉතින් මොනවා ගැනද හිතන්නේ? එහෙනම් මොනවත් විශේෂයෙන් අපි හිතන්නේ. මොනවත් නේ හිතන්නේ නැහැ විශේෂයෙන්. බලනවා පුළුවන් තරම් දුරට මේ තමන් ළඟට හිත තියාගෙන ඉන්න. එහෙම ඉන්නකොට දැනෙනවා නැතිනම් අපි බලනවා අඳුනා ගන්නවා දැනගන්නවා මේ යන බව මේ යන බව Thank you. ආස්වාද දෙන බව ඒ පමණයි. ඒ තුන කරන්නේ උච්චර මහලකෝට කල්වාන් ගහගෙන භාවනා කරනවා කිය. ඔය අපේ භාවනාවේ දෙකමන ඔය පරිවේක්ෂණය කරනවා කියන්නේ හැම පැත්තෙන් හැම අර්ථයකටම වෙන කිසිම දෙයකින් කරන්න බැරි සාධිහාරයක් වෙනසක් යහපතක් ජීවිතේ කරනවා කියන්නේ ලබා දෙනවා කියන්නේ ඔය ඔය උච්චේ ඉන්නේ බුදුදහමේ නැතිනම් භාවනාවේදී වෙන නිසිත්ත්වය තමයි අරලත්වයේ තුල තියෙන ගැඹුර. අරලත්වයේ තුල තියෙන ගාම්භීරත්වය ඒ නිසා තමයි ලොකු ගුණා හැම දෙනාටම භාවනා කරන්න පුළුවන් කියන්නේ. කොයි වයසෙන් හරි මොන දැනුම් මට්ටමක හරි ඉන්න ඕනම කෙනෙකුට භාවනා කරන්න පුළුවන් නෙමෙයි. මේ අරල ක්‍රියාවක් නෙමෙයි. ජීවිතයේ අතින් කරන ලබන ක්‍රියා අතර පරලක්ෂයේ ප්‍රේණිගත කළේ සෑම ක්‍රියාවක් අන්තයකට එන්නේ භවදා. එපමණ සරල ක්‍රියාවක් පවත්න ඔහේ වාදියා. ජීවිතවා අපි දන්නවා මේ බව යනවා. නෑ ඒ කියන්නේ අම්බලාවේ මොනවක් කරන්නේ. කිසි දෙයක් කරන්නේ නැහැ. ඒ දීම තුළ ඒ නිකන් දීම තුළ ඒ පරලව වාඩි වී සිටීම තුළ අන්න යතුරු දෙයක් විතර ඒ යතුරුයි කියන සංකීර්ණයි කියන මහත්කාර දේවල් වලින් නොවන දෙයක් නොකිරෙන දෙයක් වෙන්න පටන් ගන්නවා මේ කුංචි පරල ක්‍රියාවතෝ පළවෙනි මිනිත්තුවේද පළවෙනි මිනිත්තුවේම පටන් ගන්නවා වෙනස් වෙන්නට. වෙනස් පරිවර්තන ක්‍රියාවලිය පටන් ගන්නවා පළවෙනි ආස්වාදයේ පටන් ගන්න. අවධානයේ ඉන්නට පටන් ගත්තේ කොයි මොහොතේද? සහයෝගයේ ඉන්නට පටන් ගත්තේ කොයි මොහොතේද? ඒ මොහොතේ පටන් ඔබ වෙනස් වෙන්නට පටන් ගන්නවා. ඒ නිසා සමහර විට මිනිත්තු 5ක් විතර භාවනා කරන කෙනෙක් සමාන හිතනවා මට ප්‍රයෝජනයක් නැහැ. ඉතු 10ක් 15ක් කරන කෙනෙක් හිතන්න පුළුවන් ප්‍රයෝජනයක් නැහැ. අවුරුදු 10ක් විතර භාවනා කරන කෙනෙක් ඒ හිතන්න පුළුවන් විදිහේ නෑ නෑ. හැම දැන එක මාධ්‍යයෙන් වැඩි හැම දැන ඒක හරි අමාරුයි කියලා ආවෝ වෙනවා. මේක කොහොමද දෙන්න පුළුවන් නම් දවසෙන් ජීවිතය සාමදී සම්පූර්ණ කාර්යම පුළුවන් නම් නිහිල්ලා කොහේරි ආරණ්‍යයක අපකෝල භාවනා මැදයන් ඥානයේ මහාතරේ ශූන්‍යාගාරයේද අනිවැරද දුරු කය විද්‍යා කරන භාවනා කරනවා නම් මොනවාන් මැදේ මොනවා කරගන්න බැරි ඒ මොකද එහෙම එන රොමැන්ටික් හැඟීමක් එන යථාර්ථයේ නැස්පෙච්ච ජීවිතවල චිත්‍රයක් භාවනාවට කියන්නේ හොඳ හැබැයි එතන ඒ අවශ්‍ය නැහැ අවශ්‍ය නැතුව විතරක් නෙමෙයි ඒක අවශ්‍ය නැති කියන එකට වැඩි වැදගත් කාරණය පළවෙනි අත්වේ පටන් අප වෙනස් වෙනවා අවබෝධය ඒ අවධානය ගැන සියුම් සිතෙන්නට පටන් ගන්නවා. භාවනා කරන්නට සිතපු පළවෙනි පිළිවිල්ලේ පටන්. මෙලොව සියුම් මොකක් හරි මරක් අපි දකින්නවා පිළිලා තියෙනවා. නමුත් සිතෙනවා දකින්නේ නැහැ. මරක් සිතෙනවා දකින්න කෙනෙක් නැහැ. දැක්ක කෙනෙකුත් නැහැ. ඒ අලුත් තාක්ෂණයක් එක්ක ඒ වීඩියෝ කැමරා යන්ත්‍ර මරක් වෙන තැනක කියලා තවත් ඥානක් කියලා ඒ මුළු එකම ඡායාරූපගත කරලා කර්ති දීප්‍රෝල එක ඒක දෙවි කරලා දෙන්නනවා. ඊයෝ ඒ උපමයි දැස්මල එතකොට නම් අපිට තේරෙනවා මොනවද බලන්නේ කියලා. ඒ ස්වභාවික දර්ශනයක් නෙමෙයි. අර තවත් ඥානක ඥානද දීර්ඝ වූ ක්‍රියාවලියක් දෙවි කරලා කකුලෝ ආරම්භ කරලා තමයි අර සුදුම දර්ශනයක තේරෙනවා. ඒක මරක් තිබෙනවා දැකලා ගැටපු කෙනෙක් නෑ දුරු කෙනෙක් නෑ මට දෙන්නේ අපි කාටවත් දෙන්නේ අපි දකින්නේ පොරොත්තුවක් දකින්නවා දැන් මොන මාත්‍රිකල කියනවා අපි හිතනවා හිතන්නේ අනිත්‍යයේ ඔබ උදේට හිතෙනින් පරිපිනවා දකින්නේ නෑ අපි අවධානයෙන් සිටින සෑම මොහොතකම මේ සැනසීමේ දියුණ ඉතින් පවතිනවා. අවබෝධයේ දියුණ විකසිත වෙමින් පවතිනවා. අවශ්‍යන්නේ අවධානය විතරයි. අවධානය නැති විරුද්ධ වෙන. ඒ අවධානය නැති බොහෝ පෝෂණය. ඒ අවධානය නැති පරිසරය දීලා නැති නිසායි මේ කොහොත්තුවක් විදිහට අනාදිමත් කාලයන් ඔබත් මාත් කරන්නේ මේ සංසාරේ. වෙන කාර්යයක් දැලගත් නිසා නෙවෙයි. මේ තනතිල්ල අවබෝධය අත්දැකීමේ නැතුව ඒ අපේ අභ්‍යන්තරයේ හැකිලු නොතිබුණු කොහොත්තුවේ පවතිමින් අපි බාහිර වශයෙන් කලබල වෙමින් දුක් වෙමින් හේත වෙමින් කුසිත වෙමින් උද්යාමේතපත් වෙමින් කියන හැම විකාරයක්ම කරමි. ඇවිත් ජීවත් වෙන්නේ මේ අපේ අභ්‍යන්තරයේ තියෙනවා කොහොමද කියලා හදවතේ තිබෙනවා දැනෙන්නේ කොහොමද ඒ සැලසීම නැති ඒ ප්‍රඥාව නැති කිව්වේ කොහොමද කියන්නේ පිටෙන් අපි ඉඳලා නැහැ ඒක පිටෙන් අවශ්‍ය අවධානය නැති ජීව පිරණාති දීලා නැහැ අවධානය නැති ජීව පිරණ අපි යොමු කරගන්න අපේම අධ්‍යයනයේ බලන්නේ මේ වචනයක් නෙවෙයි බලන්න. ඕනෑම කලබල වූ මොහොතක ආයුධ වශයෙන් වෙනසකට පත්වලා ඉන්න මොහොතේ මානසික වශයෙන් විචිරමුක්ත භාවයෙන් ඉන්න මොහොතක බලන්න. කලබලයි මහන්සි දෙහිස් දුයි විචාරකපත් වෙලා හරි කලබලයි මම දැන් ඒ මොහොතේ අවධානය යොමු කරන්නේ අවධානය යොමු කළ තැනින් දැනෙනවා මම කලබල වෙනවා. අවධානය යොමු කළ තැනින් මට තේරෙනවා මගේ මනසේ කියන දේ තේරෙනවා. සංකමන වේදේ කින්ද මගේ පපුව දෙන්නේ කියලා. හැබැයි අපි අවධානයේ නෙවෙයි මේ වෙලාවේ ඉන්නේ මට දැනෙන්නේ මගේ කලබලය. මට තේරෙන්නේ මට ඇහෙන්නේ මාව කලබල කරන බාහිර දෙයි. සෑහෙනමයි මට තේරෙනවා ඒ අය කියන දේ ඇහෙනවා. ඒක මට තේරෙනවා ඇහෙනවා ඉස්සරහට. හැබැයි ඒක ඇහෙනකොට තේරෙනකොට මොකද්ද මාතුල වෙන්නේ? මගේ අභ්‍යන්තරයේ මොකද වෙන්නේ? ඇති වෙන බැරි පෙරලි අරද ඒ එකක්වත් මට දැනෙන්නේ නැහැ. ඒකටවත් මම සංවේදී නෑ. ඒ අසංවේදී ස්වභාවය තමන්ගේ අභ්‍යන්තරයේට දක්වන්නේ අන්ධභාවය. නිසා මොකද වෙන්නේ? කලබලේ කලබලේ කලබලේ. කුපිත වීම කුපිත වීම නැසතුන් බව නැසතුන් බව නැසතුන් බව වැඩෙනවා. කලබලේ වැඩි වෙනවා. එපමණයි. හැබැයි එකඳු අවස්ථාවක නිකන් පරිවේශනයක් ආධිනී ක්‍රියාවක් විදියට නෙමෙයි බුදුදහම ක්‍රියාවක් විදියට නෙමෙයි නිකන් ආවේශනයක් විදියට විද්‍යාත්මක ආවේශනයක් විදියට සෑම අධහා ගැනීමක් කියේ එක වේ දෙවියන් කාලයේ විතරේ දෙවියන් කාලයේ එක මිනිත්තු තුනක් මිනිත්තු පහක් ගන්න දැන් දෙල්ලකට වගේ අරගෙන බලන්න අවධානය මේ අවධානය කියන දේ මොකක්ද කියලා අඳුනගන්න. මොකක්ද අවධානය කියන්නේ? දැනෙන පැතිය. හැබැයි දැනෙන්නේ දෙයක් විතරම කරන්නේ. ඕනෙම දෙයක් දැනෙන්නේ ඒකට විතරම වෙනවා. දැන් මේ කතා කරන දේ ඇහෙන්නේ මේ කතාවට ඔබේ තියෙන අවධානය නිසා. ඔබේ හිතේ ඔබලා අවදින කාකල් මේ කතාවට එතකොට ඇදී මේ කතාවේ ඔබ නාමකයේ සිටිවි ඇනිල තාක්කල්. අවධානයේ සිටින තාක්කල් ශ්‍රවණයට ඔබ නාමකයේ සිටිවි. නමුත් ඔබේ අවධානය ඉදිරියට මේ කියන්නේ යොදවන්නේ අවධානය වෙනත් දෙයකට අරුතරකට යන්නේ එකක් නෑ මොනවද මේ කියන්නේ. ඇහුණත් කවුරුටත් ගැටෙන එකක් නෑ මොකද්ද මේ කියන්නේ. නැමේ අවධානය කියන්නේ අවශ්‍ය දේ පිටේ උත්තරට පුළුවන් කියන. තමයි අවශ්‍ය දේ පිටේ යොමු කරන්නට පුළුවන් කුසලය. ඒක තමයි අවධානය කියන්නේ. ඒ අවධානය අපි දැන් බලනවා අපිටම යොමු කරන්නේ. ඒක තමයි භාවනාව කියන්නේ. අවධානය වෙන කොහාටවත් යොමු කිරීම නෙමෙයි භාවනාව. අමතක නෙමෙයි. ඒ විදිහට අවධානය තමන් වෙතටම යොමු කරගන්න. අර වගේ වෙලාවක දැන් මේ භවනා කරන්න නෙමෙයි යන්නේ අපොදු පරිවේෂණයක් කරන්න යන්නේ අපි කවුරු විද්‍යාවට ගරු කරනවා අගහනවා වදිනවා බුදනවා ඉතින් අපි බලමු කුංචි විද්‍යාත්මක පරිවේෂණයක් කරන්න. මොකක්ද පරිවේෂණය? අපි කලබල වෙලා ඉන්න වෙලාවට වෙනතට කන්දේයන් වෙලා නොසන්සුන් ජීවිතා ආවද හර දැක්වේ සහ තොන්නකින් සිටින මොහොතේ බලනවා අවධානය අපිට උදව් කරයි මොකද මේ අවධානයෙන් ලැබෙන ප්‍රයෝජන යටි ඔන්න අවධානය යොමුන අපි වාඩි වෙනවා මේ විදිහට අවයන් දෙක වාඩි වෙනවා හොඳ දෙයක් තියාගන්න ඇස් දෙක අපි වහගන්නවා. ඉතින් ඒ දෙක ප්‍රයෝජන තියෙනවා. පරිවේෂණය කරන්නේ සම්මත පත්‍යයන්යට. මේ විෝත්තේ විමහනක පරිවේෂණය කරන්නේ ඒක සම්මත පත්‍යයන් කියනවා. සම්මත උෂ්ණත්වයන් තියෙනවා, පීඩනයක් තියෙනවා, කාර්යසනික තත්ත්වයන් නැද තමයි ඕනෙම පරිවේෂණය කරන්නේ. ඒ මේ පරිවේෂණයත් අපි ඉන්න කරමු. ඉතින් ඒකේ අවස්ථාව කොන්න වාඩි වෙනවා. දෙක වහගන්නවා. අවධානය අපි යොමු කරනවා ආමන්ත්‍රණය. යොමු කරන මෙතන දැනනවා ඉච්ඡාදේ. ඒ දැනි දැනි යුතුයි සඳහායි අපි අවධානය යොමු කරන්නේ. හරි අපි කැමති නෑ. කැමති නෑ අනුකූල ජාලක දෙයක හිතෙන්න. අපි කැමති උනත් හිත කැමති නෑ. හිත හකුතු නොවන දෙයක හේතුලා කියාගෙන මානසිකාද හිත හැම වෙලේම ආනන්දය මොක කොහෙද දෙයක් හිත කරන් හොයන්නේ ඉතින් මෙතෙන් අවධානය දෙන ගමම අම්මා හරීම කලලයක් මහා පෙරලියක් මහා කර්මාන්ත මාලාවද කියන දර්ශනය ඇති හැලමිදී ඔක්කොම මේක ඇතුලේ තියෙනවා අපිට දැනෙනවා ඒක දැනෙන්නේ නැහැ අවධානයෙන් සිටින ඔබ සම්හලක සිටින බව ඔබට දැනෙන්නේ සම්හලක අවධානයෙන් කරොත් විතරයි සම්හලක ඔබට සිටින්නට පුළුවන් ඒ කිසිදු සම්හලේ කියන පෙරලියක් අමතක කරලා දැනගමොත් ඔබ ඉන්නේ කම්හලද කියලා ඒකම දැනෙන එකක් නෑ කම්හලේ යකඩ ගලන හඳ සීලි ගාන හඳ ඒ නමන හඳන හඳ එකක්වත් දැනෙන එකක් හැබැයි අවධානයේ ගලන දෙයෙන් කරන්නේ දහස් එකක් ගොස්සාවක් අතුකලා එක්කම නේද කරන්නේ මේ අවධානය තමයි අපිට අපේ ජීවත් වෙන බව අපිට කියලා දෙන්නේ. අපි ඉන්නේ කොතනද කියලා කියලා දෙන්නේ අවධානය. ඉන්න තැන මොකද වෙන්නේ කියනවා. වෙන්නල දෙන්නේ අවධානය. අවධානය නැතිනම් අපි ඉන්නේ කොතනද කියලා අපි දන්නේ නැහැ. ඉන්න තැන මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. ඉන්න තැනම දන්නවා වගේ සිටින තැන සිදුවෙමින් පවතින දේ අපිට නොහැගෙනවා වගේ අපි ඉන්න බවක් දැනෙන්නේ නැහැ. ජීවත් වෙන බවක් දැනෙන්නේ. කරදරාදී නැතුව කෙනෙකුට ඉන්න පුළුවන්. අපි ඉන්නවා. දවස් ගණන් ඉන්න පුළුවන්. අවුරුදු ගණන් ඉන්න පුළුවන්. අමන්ත අවධානයක් නැතුව. ඒක අනවධානයේ ආහාර ගන්න අනවධානයේ නාන්න පුළුවන් අනවධානයේ, කර්මලිට පුළුවන් අනවධානයේ අවධානයක් නැහැ. කොහේ ඉන්නවද? බත් නැදෙනවා, කෑමට කැවෙනවා, හැවිද්දෝනවා. නිදාගන්න. ඒක ඔක්කොම වෙනවා ඔහේ වෙනවා. ජීවත් වෙනවා ඔහේ. ජීවත් සමස්තිකා නැතා දැනගෙන කෙරෙන දෙයක් නෙවෙයි ඔහේ වෙනවා. එනවා ඔහේ අර දැක ඇති ඒ වියේ පළ මොළක කොහොමද ආවේ අරමුණක් නැහැ එහාට යනවා අධිගමනක් විතර ආයතනයක් තමයි දකුණු පැත්තට යන්නේ විතර යනවා අහන්දේ සත්‍යයේ ඒ වියෙන් කර්ණලේ මහන් ඔකට ඕනනා අධිගමනක් විතර ලකුණු පැත්තට යන්නේ කර්ණලේ කියන්නේ නෑ මට ඕන වෙන්නේ නැහැ මම අධිගමනක් ආවද නැහැ ඒක ගන්නෙත් නැහැ කර්ණලේ ඒ විදිහේ පොලේ ඒකම ගන්නෙත් නැහැ අද වෙනවා ආයතනයක් තමයි තව අධිගමනක් විතර උදේ අහන්දේ වෙලාට රොස් වෙලා දෙන්නේ ඇත්තටම මම එහෙම උදසාව ගන්න. ඒ தත්ත්වේ අපේ ලොකු වෙනසක් නෑ. අවධානය නැතිනම් ඒ අපි තමයි. මේ දේවල් පිළිදී යනවා, උත්මේ ඇවිත් යනවා, කතා කර කර ඉන්නවා, අමුතු වෙනවා, හිනා වෙනවා. ඔහේ මේ හැම දෙයක්ම තුලා අපි ගෝලණය වෙනවා, ආකාරයෙන් හතරක්. යන අවධානය යොමු කරනම තේරෙනවා මෙතන මහා කර්මවලක් කියන. ඒකෙන් කලබල වෙච්ච වෙලාවට කලබල දැනෙනවා, කපෝහයෙන් දැනෙනවා, දැනෙනවා, ඉස්මේනවා, යනවා, දැනෙනවා, හරි වේගෙන් කුදුල වේගිලා වගේ දැනෙනවා. නහර නලලේ වගේ දෙතැත් හද වෙලා වගේ දැනෙන්න පුළුවන්. ඔළුව ගිනි අරගෙන වගේ දැනෙන්න පුළුවන්. කුකුරන් දෙනවා වගේ. කපෝහයෙන් වෙලා වගේ දැනෙන්න පුළුවන්. පුළුවන් උදරයේ යටිබලයේ ඉලවීමක් දිස්සීමක් වගේ දැනෙන්න පුළුවන් උරහිතේ මාංශයේ හද වේලාව කියන්න දැනෙන්න පටන් ගන්නවා කායයයි මේ එකක්වත් අසරත් දේවල් නෙමෙයි කියනවා ඒකක්වත් අපි කටයුතු කරන දේවල් නෙමෙයි ඔකක් මාත් ගන්නදී නෑ මේ කපුව හරියේ එවිටේ ඉන්නවා ගන්න හරි වේගෙන් පුස්න ඇවිත් පිටුණා අපිව බෙදකටපත් වෙනා එනහළු පවා බෙදකටපත් කරවන්නේ එහෙමත් දැකීමකට අපි කවුරුත් නැන්නේ. හැබැයි අපි අකමැතිලා කැමතිලා මේ පරිවේශනේ යටිට දැනෙන. මේ පරිවේශනේ කරන්නේ කායික වෙනවානේ. ඒක වරද්ද ගන්න එපා, කඩලව ගන්න එපා. මේ අවධානය නිසා වෙන දෙයක් නෙමෙයි. අපි දන්නේ නැතුණා මෙහෙම තමයි ගෞතම නිලෑන්නේ. ගෞතමී පාරා මේක තාම අතවත් කියන්න බෑ නමුත් වැදගත් දෙයක් පුළුවන් නම් කර්ම ආපු වෙලාවට කෝපය ආපු වෙලාවට බලන්න තමන්ගේ හෘදේ ස්පන්දනය කොහොමද හදවත ඒ කොපමණ ස්පන්දනය වෙනවද සාමාන්‍ය වෙලාවේ තරහ ආපු වෙලාව ඉතින් ඒක බලන්න තරහේ විදිහට මට්ටම් අපිට හොයාගන්න පුළුවන් ඒ වෙලාවේදී කොපමණ කපුවද කියලා ඒ නාගයෙන් හතරදී ස්කන්ධයෙන් කොහොමද ඒක බලන්න. හුස්ම කොහොමද ඒක මිනිස්සුගේ හුස්ම කොච්චර ඇවිත් යනවා. ආරම්භක උෂ්ණත්වයක් කොහොමද වෙනස් වෙනවද කියලා බලන්න. දැන් මේවා කරන්න පුළුවන් පරිදි අපි කලින් කැමති පරිදේශන කරන්න. ඉතින් මොන කරන්න පුළුවන් ආර්ය පරිදේශනය. අපි කරනවා අනාර්ය පරිදේශනකට කලෙන්නේ එක ආර්ය පරිදේශනයක් නේ. ඉන්දියාවේ අප්‍රමාදීන ප්‍රසව බලන්න පුළුවන් වෙනවා. සමහරවිට කියන්න පුළුවන් ඉදිරියේ ඉන්න බලන්න පුළුවන් කියනක් තමයි. ඒව කියන පුළුවන් නම් ඒකේ පරිදි අපේ ඇහැ කොපමණක් වෙනවද? ඉන්දර කන්නදී ඉන්දරෙන් බලන්න. අරමක් ලාම් දෙන්නේ ඒක වැඩි වෙන්නේ අඩු වෙන්නේ බලන්න ඕනේ. ඒ තරමින් තරකට අරහන්තිය තියාගෙන ඉඳලා බලන්න. අරහන් බලන වෙලාවට බලන්න පුළුවන්. අරහන්කක් ඇඳිලා නැහැ ගන්න වෙලාවට බලන්න පුළුවන්. එන්නේ අපිට ඒකවල ලොකු ලොකු අත්ත වාස්තාවක් හදන්න පුළුවන්. ඒකේ ආවිද අපිට දැනෙන ශාරීරික වෙනස් සම්මවා. මේක රසවත් නෑ. හැබැයි හරිම වැදගත් දෙයක්. අර්ථවත් දෙයක් මේ වාර්තාවක් ගන්න පුළුවන්. සාහයන් කරන්නේ අපි විස්වාස කරන වෙනස් වෙනවා නම් මේ කල යුතු දෙයක්. ඉතින් ඒ එකම උපකරණයක් කොට නැතු අරගමණයෙන් විතරක් මේ කාර්යය කරන්න පුළුවන්. ඒ විතර දීගෙන මම උපකරණ නැතු ඒ කිසිවක් නැතිව අරගමණයෙන් විතරක් යොමුතල දැනේ. මේ හැම එකක්ම වෙනස් වෙලා මේ වේගයක් දෙකක් තියෙනවා. ඒක අපිට මේ අරගහනේ කතා ගන්න පුළුවන්. ඒ කියන්නේ උපකරණ සාහිත්‍ය කරලා හොයා ගන්න පුළුවන්. මේ වෙනස මොකක්ද? අපි සමස්තයෙන් දුකේ ඉන්න වෙලාව ගන්නාම වුණත් පුළුවන් බලන්න දැන් කොහොමද මේ වගේ වෙනස්කම්? ඒවත් අනිත් ගන්න පුළුවන්. ඉතින් මේ විදිහට වෙනස් වෙනස් වෙනස් මානසික මට්ටම් වලදී අපේ ශරීරයේ මොකද වෙන්නේ? කායික ක්‍රියාවන්ත වෙන්නේ මොකද්ද කියන්නේ. අඳුනා ගන්නට වටිනවා. ඒක වැදගත්. ඒක ලක්ෂණ නෑ ඒ දැනෙන්නේ. ඒක හිතකරක් නෑ. ඒ මේ සිද්ධ වෙන අපිට යහපතක් වෙන්නේ නෑ. නමුත් ඒක දැනගන්නේ යහපත. ඒ සිද්ධ වෙන දේ අනාගත වුණා අනාගතයක් වෙනකල් දැනගන්න පුළුවන් නම් ඒක යහපතක්. මේ විදිහට අපි එකින් එක දෙකින් එකට අරහණිය කළොත් මේ තමන් පිළිබඳ අත්වාර්තාවක් හදාගන්න පුළුවන්. තමන් කියලා කියන්නේ නිශ්චිත අලුතක් වගේ දෙයක් නෙමෙයි වෙනස් වෙන මානසික මට්ටම් වලදී වෙනස් වෙන අත්දැකීම් ලබන ක්‍රියාවලියක කියන දේ. දැන් මේ මුල් වශයෙන් එතනම් මේ පරිශ්‍රයේ පළවෙනි පියවර මේව දැනගන්න අවධානය නැතුණත් අපි පුළුවන් උපකරණ දක්වාගෙන මේ පරිශ්‍රණය කරලා ඒ වාර්තාව හදාගන්න. උපකරණ නැතුව අවධානයෙන් පුළුවන්. උපකරණය පාවිච්චි කිරීමෙන් හා උපකරණයක් පාවිච්චි නොකොට අවධානයෙන් මේ පරිශ්‍රණය කිරීම අතර තියෙනකට වෙනවා. අපේ හුස්ම කොච්චර වේගෙන් යන්නේ ඉඳ වෙන්නේ කියලා අපිට උපකරණයක් කියලා මයින්ඩ් පුළුවන්. අපුව කොච්චර නම් දැනෙනවද අපි ඕකේ ඉතිරෙන වෙලාවට අපිට පුළුවන් උපකරණයකින් දැනගන්න. හැබැයි උපකරණ නැතුවක් මේ වෙලාවට මුද ගණනාදී කර ජීවි අපුව යන මොකද කන්දකට ඇදෙනවා වගේ ජීවි කන දෙපැත්තේ නලලා දෙන්නේ නැහැ කොච්චර වේගෙන් යන්නේ. උපකරණයක් ආවිද ගමන්න ඒ උපකරණයේ ඉන්දරවලදී කියන්නේ ඉස්සරහින් එහා දෙයක් කරන්න බෑ උපකරණයකට බෑ ඒ ත්‍ර්ථය වෙනස් කරන්න උපකරණයේ ඉස්සරහ යෝජ ඉස්සර වාරණක් කපෝ වෙනවද කලින් මෙතර එන්නේ දැන් මේක වැඩි වෙලා තියෙනවා ඒක කියන්නේ අවධානය යොමු කරන තියෙන වෙනස ඒකට අවධානය කියන්නේ මේ සිද්ධ වෙන දේ සිද්ධ වෙන ස්වභාවයෙන් අපිට ගන්න අතර ඒ අවධානයේ විසින් අපිට ගන්න අතර විහත්කාරියක් අවධානය කරනකොට ඒ தත්ත්වය සමහන් කරන්නේ ඒ தත්ත්වය සම්පූර්ණ කරන්නේ අවධානයේ වලට ඒ අර උපකරණය කරන්නේ නැහැ විතර කීදනේ මනෝ උපකරණය කරන බෑ විතර කීදනේ අනු කරන්නේ බුදුරේ සීනිමත්කම දැනගන්න පුළුවන් උපකරණය කියලා දැන් සීනිමත්කම අලු කරන්නේ. අයියෙන් හුස්ම ගන්න පිළිතර ඒ ක්‍රියාවලිය. ඒ වේගයේ තීව්‍රතාවයේ මන උපකරණය කියලා දැන් ආස්වාස්වාස්වාස් කරන්නේ. අවධානයේ පුළුවන්. ඔය මන උපකරණය ඒ උපකරණ හරි වටිනවා. සාම වටිනවා. විශිෂ්ට නිර්මාණයක් මේ ස්ථාපිත කරන ලැබුව. අරකට කරන්නේ ඒකට වඩා හදලා. ඒ හැම එකක්ම වටිනවා. ඒ වටිනා අතර මේ අවධානයේ නැමැති මොනවාදන්නේ? අවධානයේ නැමැති හැකියාව. අවධානයේ නැමැති කුසලය. කුසලතාවය. ආරම්භන උපකරණයේ වැඩි අතුමදාන එක කේවලක් වගේ මොකද්ද අර කිසිම ආකාරයක වල නැති දෙයක් අවධානයේ දිවිම කෑගහන්නේ අවධානය. ආදර අදෝලේ ගන්න කියන්නේ නිහඬව අපි කෑන්නෝනේ මොකක්ද කියන්නේ ඉන්න අවධානය. බලාගෙන ඉන්න. ඉතින් අවධානයේට සුද්ධෝදනේ දැනගන්නට ඊළඟට මේ පිටේ අහිත කරගන්න වේගවත් නම් සිය සම්පූර්ණ කරගන්න. ඒ ඉන්නකොට අනන්තල වේරේ මේ කාර්යය කියලා ගන්න. කුස්ති වේගය දෙන්න පටන් ගන්නවා. පොතේ මේ කාර්යය කියලා ගන්න. අර මානසිකයේ වේදේ වෙන්නේ කියන කඩේ ගන්න වෙලා මේ බලන් ඒක සහැල් වෙන කරන්න. දැනනන ඔළුව කුකුලන් වෙනවා වගේ කාර්යය කරනවා. උදේ දේවාලයේ දැනනන ඒ කාර්යය අර උදරයේ යන්නදරේ දැන්නා නම් බැරිලා මිරිකීමක් ඒ කඩුවේ කරනවා. ඒ කියන්නේ පිටර අපි කියලා නෙමෙයි. ඉන්නේ හැබැයි මොකක්ද විතරේ නිකම්ම අවධානය කියාද පමණයි. ඒකයි මේ අවධානය කියන්නේ කුංචි දෙයක්, භාවනාව කියන්නේ සාහස් කරල දෙයක්. ඒ කොපමණ කරලද උන කකුලකට වඩා කරලයි. උන උන උෂ්ණත්වයේ මන්න අඩුවේ උෂ්ණත්වමක් ඒක හරි කරලයි යන්ත්‍ර අතර වෛද්‍ය විද්‍යාවේ පාවිච්චි කරන නැත්නම් කරල යන්ත්‍රයක් තමයි කරන්නේ. ඊටත් වැඩි කරලයි අවධානය යොමු කරන්නේ. අර ඔය කරන්න බැරි දෙයක් අවධානය යොමු කරනවා. අර පීඩනය හරින යන්ත්‍රයකට කරන්න බැරි දෙයක් අවධානය යොමු කරනවා. මම ඒකෙන් අවධානය පාන විශිෂ්ට නිර්මාණයක් සිදුවු මිනිස්සේ එදා එදා සිදුවු විද්‍යාවක් ආනිර්මාණය කරනවා. ඉතාලි විශිෂ්ට නිර්මාණයක් විද්‍යාත්මක නිර්මාණයක් කරලා තියෙනවා. වෛද්‍ය විද්‍යාත්මක නිර්මාණයක් කරලා තියෙනවා යාන්ත්‍රික ආක්ෂණය කරනවා. මේ අවධානයේ වගේ සීසීටි නිර්මාණය හැකියාවක් ඒ කිසිම යන්ත්‍රයක මේ භාවනාවේදී අපි කරන්නේ අවධානය ක්‍රියා කරන එක විතරයි. කුංචිම කුංචි දෙයක් නිර්මාණය මහලෝකයක් නෙවෙයි නෑ ගණන් දෙයක් නෙවෙයි කුංචිම දෙයක් මේ අවධානය හැබැයි අවධානයේ නිදීම තුළ වෙනස් වෙනවා. ඒක වාදී උනේ ඇඟ රත් වෙච්ච කෙනෙක් නම් ප්‍රේමයේ හෝ ආසාවෙන් ලෝකෙ කෙනෙක් නම් ප්‍රේමයෙන් හෝ දී හැඳුන් කෙනෙක් නම් සමුලෙන් දුකෙන් ආකාරය ගැලවෙන කෙනෙක් නම් ගොඩනැගී ආකාරය නැති කරන්නේ කොහොමද කියලා දුක්ඛයි. ඒක නිමිති ගායන මොකක්ද? ඒක වෙනස් කරන්නේ කියලා කියන්නේ. ඒක කරන්නේ වාදිනු කරන්නේ වෙනස් කෙනෙක්. ඒ වෙනස් වෙච්ච බව සමන් පිළිගන්න කැමති නැත්නම් අන්න අර උපකරණ පාවිච්චි කරලා බලන්න. වාඩි වෙන කලින් උපකරණ පාවිච්චි කරලා මනගන්න නැති වෙලා කරන්න උපකරණ පාවිච්චි කරලා උපකරණ ඔප්පු කරලා දෙන්නයි ඔබ වෙනස් වූ අයෙක් බලන්න. අනුෝලේ වෙනස් වෙච්ච කෙනෙක් ආයතවත් මානසිකව. හැබැයි වෙනස් වෙලා ගැඹුරුනේ කුද්ධිය. කුද්ධිය ඉස්සරහින් ඉන්නේ. ඔබේ සිටියේ නිහඬව විස්තරව අවබෝධයෙන් සිටීම තුළ කෑගහලා උදැසලා දෙවිලා කරන්නට බැරි වෙන තරම්. දරවහල් කෝටි දෙන්නේ. ඒ වෙනස හරියට තමයි. සුත්න ඇතුළේ වීම පිටවීම කොපමණ ස්වභාවිකද? අකෝ දැනෙන්නක කොපමණ ස්වභාවිකද? ඒ එකමනට ස්වභාවිකයි අලමාදුවේ. එකමනට ස්වභාවිකයි විහාරුන්නේ. එකමනට ස්වභාවිකයි නොසන්තුන් මනසක් අන්තිමයි. ඒක තමයි ස්වභාවය. ස්වභාවය කියන්නේ ප්‍රහාය ශක්තිය හැරදීම නෙමෙයි ප්‍රහාය ශක්තිය. අපි නැවත නැවතත් අත්දැකලා තියෙනවා හැරදීම කියන්නේ කෘතිම තත්ත්වයක්. අහන්න බලන්න වතුර ඔබට හැරෙන්න ඕන ඔබට ඕන විදිහේ කාන්දමහාට දෙලන වතුර කියන්නේ මට ඕනේ මේ හරියෙන් දුරට යන විස්සයි. මේ රැළියේ දුරට යෝජනේ මාව එහාට මෙහාට ඇදලා දෙරලා වැඩි හදන්න. මට නම් ඕනේ නැහැ. දුරට නැති වෙනාට බලන්න ඔහේදී ගවේ වතුර. මාළුත් දිනුවොත් ඕස්වාදියෝ ආයෙත් බැරි නැති තරම්. ඒ වෙලාවට අහ ඇඬුවොත් වතුරෙන් ඔබට ඕන නිසාද ඕන මම කිසිය බොහොම ප්‍රමාණිකව ඉස්සරහේ බොහොම වාසියක්. මේ මාළුත් දිනුවොත් එතකොට හැම මකාන්තික භාවයක්ම ෘද්ධිමයි. මේ අවධානයේ සිටින විට අප ඉගෙන ගන්න ලබන වැදගත්ම පාඩමක් තමයි මේ මේ අප තුළ සිද්ධ වෙන හැම නොකම්පිතාවයක්ම මොන නම දුන්නත් ඒ කම්පිතාවයේ මොන වේදකයකට හරි අවබෝධය මගේ ඒක අස්වාදයේ දුකිනතරය මොනවායි හේතුවක් නිසා හේතුව නිසා අරියතර මුලක නිසා හේතුව නිසා අර වතුර කැළඹෙනවා පෙරලෙනවා රැලි නැගෙනවා තරංග ඇතිවෙනවා වගේ මොන මොන හේතු නිසා හරි අන්න අපේ දුකේ විශ්ලේෂණය වෙනවා ආඥාන්තස්සාන් කරන දේ වෙනවා මූණ යතුලේවා නැත්නම් යතුලේවා උගුර වේවා උගුර වේවා කුවන් වේවා මගේ උදේ අන්නද මේවා ගන්න ගන්න ගන්නවා මිදිකෙන්න ගන්න ගන්නවා වේදනන්න ගන්න ගන්නවා ඒකත් ප්‍රධාන තමයි අවුලක් කියන්නේ වත් ප්‍රධාන කරන්නේ ඒ අස්වාදයන්ගේ තත්ත්වයන් දුීක තත්ත්වයන් දුීම කියන්නේ දීර්ඝ වේදනිකා ඇතිවෙච්ච පෙරළි එතන අවධානයේ සිටීම තුළ මේවා යථාර්ථයේ වශයෙන් අනිත් ගහමද තත්ත්වයේ මොනවත් කරන්න අවශ්‍ය නැහැ. මේක තමයි වැදගත්ම කාරණාව පිළිබඳ මූල ධර්මය. භාවනා වෙන්නේ මේක තමයි මේ සමාධිය පිළිබඳව කියන වැදගත්ම මූල ධර්මය. ඇඟිලි ගහන්න ඇඟිලි ගහන්න ඒ දේ කරලෙන්න කරන්නේ මේ කරලෙන්න වෙනම දෙයකට ඇත්තක තියෙන දෙයකට අනුගමනය කරන්නේ ඒකට අතුරු වෙලා බලන්න මේ අතුරු වීම තුළ දැනෙන සංවේදක තමයි. මතකවල තනවා බලන්නේ වගේ කරන්නේ. හැබැයි අපි වස්තුවේ ඈත් වෙලා ඉන්නේ වස්තුව පවතින පවතින ඒ විදිහට තමයි මේ විවිධ දේවල් මේකට ඇතුල් වෙනකොට නම් කියන්නේ පටන් ගන්නවා. එහෙනම් අනිත් යන පැත්තේ මතකයේ මේ කැළඹීම තුළ අරුම මොකද්ද කරන්නේ? මේක කරකර කලන්වා ගන්න. එකපාරක් කැළඹුණා මතු කරන කරකර වේදින්නේ වයින් කරනවා කියන්නේ. ප්‍රේමයෙන් වයින් කරනවා, ද්වේෂයෙන් වයින් කරනවා. මේක නැවත නැවත නැවත. මනස කියන්නේ හැරෙද්දී ඒක උදේ එකපාරක් කරගෙනම මොනවාරි කන දෙයක් ලැබුණා හැරෙද්දී කරන්නේ. අනාගතයේ කරන්නේ පෙරදී අවශ්‍ය වෙන්න පුළුවන්. ඒ තරහා කියන ඒ අවශ්‍යයි හරියට අපේ ජීවිතේ. නැත්නම් ආකාරයේ අවශ්‍ය අපේ හිත කරගෙන පුළුවන්. ඒ කියන්නේ සිතිවිලි වල තුනමා කාර්යය. ඒ ආකාරයම ඒ වෙලාවට හිතයක් වෙන්නේ මානසික දුවන්නේ. සමහර විට දුකෙන් දුකෙන් ආවෙන්නේ ඔන්න දුක ඉඳලා කියලා දුකෙන් පිටට ඉවත් කරලා. අපිට දැනන්නේ දුක වෙනාට පරතරම දුක ඉඳන විදිහ තමයි අපි කල්පනා කරන්නේ. ඒ කියන්නේ පරතරම වයින් කරනවා දුකෙන් අපේ මනස දුකට වැඩි වෙන විදිහ. ඒක තමයි පොදු වෙලා කියන්නේ දුක හැම වෙලේම ඉන්නේ දුක. දුක කවදාවත් නැතේ ඉන්නේ. දුරට හර හරියාම කරන්නේ හැම තැන්කෙම තරමයි ඉදිරි කරන්නේ අරම වැඩි වෙන තත්ත්වයක්. ඒකෙන් අපේ අන්තයේ තුල තියෙන්න පුළුවන් ඒ අපේ හිතේ තරහ ඇති වෙන විදිහට කවුරු හරි මොනවා හරි කරා නම් එයා දැන හොඳ මතකයක්. එයා අපිට කරපු උදව් දෙන්නට මතකයක්. කියනකොට ගැටලුව පිළිබඳ මට කියන්න. හැබැයි එකක්වත් ඒ වෙලාවට තරහ මතක් කරනවා. එහෙම එහෙම හොඳ තියනවා කියලා තරහ නිකන් විඳන්නවත් කැමති නෑ. ඒ මොනවත් නෑ. ඒ වෙලාවට තරහ ඉතාම සූක්ෂම විදිහට පුරා ගන්නවා. අවශෝෂණය කරගන්න මොනවද? අහවැදී දේවල්. කතා කරන්නේ තරහ වෙන්නේ. නිකන් මේ තරහ වෙන්නේ. අරම ඉල්ලන්නේ තරහ. බලවලම ඉල්ලන්නේම බය. බය ඉල්ලන්නේ නැහැ. ආසාව ඉල්ලන්නේ ආසාව. ආසාව අග්‍රන්නේ වෙන කිසිම දෙයක්. ආසාව ඉල්ලන්නේ එයා විතරයි ඉන්නේ. එයා තෝරන්නේ එයාගේ හැන ආසාවේ ආහාරේ ආසාව ඉල්ලනවා. දේශේ ආහාරේ දේශේ ඉල්ලනවා. දුකේ ආයේ ආසාවක් ඒ ආහාරය ඒවා ඉන්නේ අපි මොකක්ද පුරුදු වෙලා තියෙන්නේ ඉල්ලන තැනට දෙන්නේ යාකාරයේ කුමාරක වුණාම අපි නතර වෙන්න මොකද අප කවුරු 10ක් 15ක් ඇරෙන්නේ ඉන්දන දෙනවා කියලා. සමහරව ඒක ඇවිල්ලා නැහැ. දැන් අරහණින් සිටින විට අපිට වැටෙන වැදගත්ම කාරණයක් තමයි මේ හැරෙනා මනස ඒක ආපෞරුෂය වෙනවා. හැරෙන්න දිගටම හැරෙන්න තියෙන්නේ නැතිව බලන්න. ඒක තමයි ඒක ප්‍රමාණය. වතුරේ කරකැටයක් ගන්න ගැන හැලියේ දෙකක් ඒ තුනක් ඒ අදි අතුරට යන්නේ යාගයක් යාග දෙකක් ඒක නතර වෙනවා. ඒක තමයි ප්‍රමාණය. මේ කැළඹීම් කියන දේවල් ආගන්තුකයි කියලා බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ ඒකයි. ආගන්තුකයෝ කියන්නේ ඇරිත් යනායක. ඔතන මේ ඇරිල්ල ඇරි. අනි මොනවත් දෙයක් නැත්නම් මේ හැම අරුත්ෙක්ම ඇවිත් යයි. ඔය හැම කැළඹිල්ලක්ම හැම ලෝකන්තුම් භාවයක්ම අරුත්තන්සේ නිත්‍ය කරුණිකරවන් විදිහට නෙවෙයි උල්වස්ථායන් සහ අයිතිකරවන් විදිහට නෙමෙයි. බුදු ආගන්තුකයන්ගේ බුදු අමෘතන්ගේ හැඳයයි. හැබැයි අවධානයෙන් අපි කියේ නැත්නම් අපි දන්නේ අපි හිතනවා මේක තමයි මගේ හැටි මගේ හිතේ දැනන සාහායම. මම දුන්නේ ඒකත් කලබල වෙන්නේ නෙමෙයි. එහෙම කෙනෙක් නෑ. උපන් දවසේදලාම හැම විටකම කලබල වෙච්ච කෙනෙක් ඉන්නවද? එහෙම කෙනෙක් නෑ. උපන් දවසේදලා හැම දෙයකම තරහගත්ත කෙනෙක් ඉන්නවද නෑ? උපන් දවසේදලා හැම දෙයකම බය වෙච්ච කෙනෙක් හැම දෙයකම ආශා කරන කෙනෙක් එහෙම කෙනෙක් නෑ. හොයාගන්න ලැබෙන්නේ නැහැ එහෙම හොයන්න ගියොත් එහෙම අපි ඔය නිකන් ඉන්න විදිය කෙනෙක් මෙතන ඉන්නවා කියලා ඒක අරේෂණය කරලා දැක්වස් හොයාගන්න ලැබෙනවක් නෑ. එහෙනම් මොකද වෙන්නේ? මේ ස්වභාවයන් විවිධ හේතු නිසා ඇති වෙනවා. මේ ස්වභාවයන් ආගන්තුකයන්ගේ ඔබ නැමැති නිවසට මා නැමැති නිවසට පැමිණෙනවා. බරු වෙන. බරු කියනවා කවුරු කියනවා ආරක්ෂා මේ මම දැන් ගෙදර කවුරු හයක් කියනවා. ආගන්තුකෙන් දෙන්න පුළුවන් කවුරු හයක් කියනවා. ඒ කවුරුදෙන් මොකකින් හරි ඒ මොන දොරටුවෙන් හරි එයි ඇතුළට ආගන්තුකේ හැම මොහොතකම එනවා. මේක වහන්න බෑ. මේ කවුරු හයම වහන්න බෑ අපි කාටවත්. එකක් වහන්න පුළුවන්. ඇහැ වුණනම් වහගන්න පුළුවන්. අනක් වහන්න පුළුවන් අවශ්‍ය නම් මොනවාරි ආවරණයක් නැදයක් වගේ ගහල රතුතෝල ගණන් එකක් එහෙම හරි නවත්ත ගන්න පුළුවන් අපාරක් පුළුවන් හැබැයි අර්ථයෙන් නවත්තන්න ලැබෙන්නේ නැහැ ඒ අවුලේ මේ තොරේ මේ දිගින් දිගට වේදනාවක් අවශ්‍යයි මට කියන්නේ දැකගන්නනේ මොනම ක්‍රමයක්වත් නැහැ ඒ දොරටුවක් පහන්නේ ඒක තියෙන්නේ පොළවේ ඒ ඇතුලේ දොරටුව තියෙන අනිත් දොරටුව ඔක්කොම තියෙන්නේ එළියට සාමාන්‍යයෙන් දෙපළට දෙරවලු හදන්නේ එළියටනේ. එතකොට මේ ගෙදර එළියට දෙරවලු පහක් තියන අතර පොළොව ඇතුළත තියෙනවා කරා. මට කියන්නේ මේ ඇතුළත කාරණා හතරේ පහෙන්ම ආපු ඒවා ඇතුළත දාගන්න තියෙනවා. ඒව තමයි මේ යටින් එන්න පටන් ගන්න. මොනවත් එළියෙන් එනවා නෙමෙයි එළියෙන් ඇවිල්ලා ඒ ඇතුලේ ඉකලනාවක් ඉඳ අපි විසින් ඇතුළත යන්න නොදී එළියට යන්න නොදී ආපහු ඒ අමුත්ත යන්න දැනෙන්නේ හැබැයි නිවිල යන්න දෙන්නේ නැතුව ඒවයි අපේ බබරා මාර්ගයට දාගෙන තියෙනවා. ඒකට ඉන්න අයත් දෙනවා මේ කියන්නේ. ඒක නම් මම අර කාටවත් අමාරුයි. මේ අවධානයේ ඉන්නකොට තේරෙනවා මේ අය ඇවිත් යන බව. මේ ප්‍රමාණයන් ඇවිත් යන බවක් දැනෙනවා. ඉදී ප්‍රලාප හැදෙයි. දැන් දෙන්නේ අපි මෙලයට යන්නේ. අපි හිතනවා මේක තමයි ප්‍රභාවය. ප්‍රභාවය අස්වාභාවයේ ප්‍රභාවය කියන්නේ අකලවාදන කියනවා. එහෙම කටලයන් අපි හිතනවා අරහණය තමයි ප්‍රභාවය, දුක් වෙන එක තමයි ප්‍රභාවය, මොනවාරි දැකලාගේ ජීවණීමක් ආසාවක් ආවෙත් අපි කියනවා මනෝවිද්‍යාව කියනවා ඒක හරියට ගහන්නයි කියන්නේ. අමිදේව දුක් වෙනවා වාමන නැතිවම අපි හිතනවා ඒකත් ගහන්නයි කියන්නේ ඔය විදිහට කරන ප්‍රාන්තිනද ඊටාම අත්වාභාවික අත්වාභාවික කියන්නේ මහා කුඩු ගලක් අපි සදහන් වෙන ඉතිරයක් මේක ඇතුලේ තියාගෙන ඉන්නවා යන්නට නෙවෙයි අතුලන්නේ නැතුව සිවිසු කරගන්න පුළුවන් ගන්න නැතුව පුළුවන් වෙන්න ඉඳනදී අර මොන කටුවකද ඒව ඉලක්ක කරන්නේ අර උදේ පීඩනය වන්නේ යන්ත්‍රයකට නෙමෙයි ඒව ඉලක්ක කරන්නේ ඒ යන්ත්‍රයේ නිකන් බාහිර උපකරණයක් විතරයි ඒ ආගන්තුක වලට එක්ක කිසිම සම්බන්ධයක් නැහැ මුලින් හිතේ යන්නේ කියයි මේ ආකල්පයේ පැවිලා මොනවාරි ප්‍රශ්නයක් නිසා මේ විරෝධීතේ වැඩිවෙච්ච කොච්චර වැඩි වුණාද කියලා කියන්නේ. හැබැයි යාකීනේ කර්මයන් මේ මොන ආකල්ප කියන්නේ කාටද කොහොමද අන්න අවධානය යොමු ඒ මොන දේ ආකල්පයේ මොන දේ ආකල්පයේ කරන්නේ ඒ කඩේ ඇතුලේ මොකක්ද කාටද හේතුවක් අඳුනගන්න පුළුවන්. ඊළඟට ඒ කැරමිල්ල, ඒ කනගාටුව අඳුනගන්න. අපි ඒකට පොර දැන්නේ නැත්නම්, අපි කෑම දුන්නේ නැත්නම්, කනගාටුව ඉල්ලන්නේ කනගාටුව. හැබැයි මේ අවධානය තුළ කනගාටුව නිරාහාර අපි කරනවා. කනගාටුව ආහාර දෙවීම තුළ කනගාටුව ජීවත් වෙනවා. බඩගින්නේ ඉන්නේ නැහැ. කිසිම ආගන්තුකයෙක් නැතිනේ. අන්න දෙවියන් නැවතනම් කියන්නේ. වැඩි වෙලාවක් ඉන්න ආගන්තුක සත්කාය නොකරන තැනක වැඩි වෙලාවක් ඉන්න කවුරුවත් කියන්නේ ආගන්තුක. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. තරහ නැති නෑ. එයාට කන්න ලැබෙන්නේ නැත්නම් තරහට තරහ විදියට වැඩෙන්නට අනාගතයට වැඩෙන්නද, අනාගතයට වර්ධනය වෙන්නද, ආර්ථිකය හඳුරවන්නද අවශ්‍ය පෝෂණය නොදෙන ඒ අවශ්‍ය ආගන්තුක ආකාරයෙන් වැඩි වෙලාවක් ඉන්නවා. හැබැයි අවධානය නැති වෙච්ච ගමන් එයා අරහම කරගන්නේ සීල කර්මය වල එතනින් යනවා ගන්නවා කුච්චිය දෙවිලා එතනින් යනවා ගන්නවා සතරාම දෙවිලා එතනින් යනවා හැම පැත්තෙම දැන් කාලේ එයා වැඩි වෙලා වැඩි වෙලා වර්ධනය වෙලා මුළු ගෙදරම එයා දුකිනවා ඒක නම් මුළු හිතම අපේ තාහින් කියලා අන්තිමටයි අරණාවේ මොකක්ද වෙන්නේ? ගෙදරේ ආගන්තුකයන් දෙන්න වෙල් කරන්න බැරි ආගන්තුකයන් ගෙදර බලපත් වෙනවා. අරහම තමයි ඊළඟට මම වෙන්නේ. මමද කරවලද? දැන් මෙයා පිටින් ආපු කෙනේ මම ඇතුළ හිටියේ මගේ ළමයි ගෙදර මම ඉන්නේ ඔක්කොම ඇත්ත. දැන් මේ අරහම එවාද? දැන් ඇතුළ දැන් මෙයා මගේ ඇතුළ තියෙන ආහාර අරගෙන අරගෙන අරගෙන අන්තිමට එයා කියලා කියලා කියලා මුළු හිතම යාගේ කියලා දැන් මගේ මුළු හිතම සාහවවපත් වෙනවා. දැන් මට ඒකක් නැහැ නේද? මගේ හිතේ ඇතුලේ මට ඒකක් නැහැ කියලා. ඒ ඒ ත්‍ත්වයේ අපි කියනවා නැහැ මොන මනෝවිද්‍යාව අනුවද මොන තර්ක ශාස්ත්‍රයේ අනුවද මොන යුක්ති ධර්මයක අනුවද ආගන්තුකයේ දිවිණියේ ක්‍රමයට ප්‍රබහාලයි කියන්නේ. මෙතන කිසි ප්‍රබහාලයක් නැහැ. ජීවිතේ මොහොතමක් වැළඳීමක්. මුලාව අපේම නොසලකීලා. අපිම අවධානයේ නොසිතීමේ විපාකය ලැබෙන්නේ. එන මොනවත් නෙවෙයි. අවධානයේ නොසිතිය මොහොතක් එක මොහොතක් ඇති එක සාපේක්ෂ ඔබ අවධානයෙන් නොසිටිය ඔබේ සාප්පුවේ තියෙන මුදල් කල්පනා කරන්න පුළුවන්. එතන ඒ මුදල් අත්ද දෙනාගේ දක්ෂතාවය ගැන අපි පුදුම වෙනවා. හැබැයි ඊට වඩා අපි සැලකිලිමත් වෙන්න ඕනේ මම අවධානයෙන් නොසිටීම ගැන. ඒකයි එතන තියෙන ලොකුම වැරැද්ද. හදාගන්න තියෙන එකයි. අවුරුදු ගණන් අවධානයෙන් නැතුව ඉන්න ඕනේ නෑ. යමක් නැති වෙන එක සත්‍යයක් අනවධානයේ සිදුවන අපකපු දෙයක් අනුසය. බාහිර වශයෙන් අභ්‍යන්තර වශයෙන් අත්තරේ 10න් සංකල්පයක් කියන්නේ. ඔය අමුත්තේ කොහෙන් හරි දැනෙන දිංගරා මේ මානසික දෙකලා අනුසය කරනවා ඕනෝ නැත්නම් ඒකයි මේ අවධානය නැවත නැවත නැවත නැවත ගන්න අවධානය අර අරලන් ඔහේ ඉන්නේ කයි කියන්නේ අවධානය. ඒ අවධානයෙන් සිටීම තුළ කිසිදු විද්‍යාවකට කිසිදු තාක්ෂණයකට කලන හැකි දෙයක් අපතුල ඒ කිසිදු උපකරණයකට කිසිදු දර්ශනයකට විද්‍යාවට වෙනස් කරන්නට බැරි. පරිවර්තනය කරන්නට බැරි ඔබ මාව අවධානයෙන් පරිවර්තනය කරනවා. කොයි කර්තකද සබහාමික කර්තේද? අර කලතන උපුතිම කර්තේද? කලතන නැති සබහාමික කර්තේද? කුපිතවන උපුතිම කර්තේද? කුපිතනවන කෙරෙන්නේ අකුපත නුඹටින ආසාවෙන් දැන් අන්ධ වෙන ඒ කුචීන සත්‍යයේ සිට දේවයන්දර යථාර්ථ භාවයේ කියන දේවයන් සදා ආලිත වශයෙන් අමංගේ සුරතේ රඳවා ගන්නවා කියන ඒ ප්‍රමාණික තත්ත්වයේ අවධානය යොමුනවා. ඒ වෙනස වෙනවා. භාවනාවේ සිය ගැඹුරේ හරි අරගෙන මොහොතු වලේ යන්තම් ඒ රැළනේ ගෝතු ගාවතේ ඒ නියමයේ ගැඹුරු ආදරය කියන්නේ අවශ්‍ය වෙන්නේ අවධානයේ සිටිනවා කියන්නේ සිටියම් දෙයකට හිත එකඟ කරගෙන සිටීම නෙවෙයි. අමං අවධානයෙන් මොකද මාතුල වෙන්නේ? අභිමේ මොකද වෙන්නේ? ඉතේ මොකක්ද? විමසිල්ලෙන් සිටීමයි. විමසිල්ලෙන්, හැරෙන්නේ සමහර ආදේශීමයි ඒ සිටින තුළ සිටිය මොහොතේ පටන්ම වෙනස් වෙනවා ඒ අවධානය නැවති විරුද්ධ වෙන වැටෙනවා අර අභ්‍යන්තරයේ තියෙන තැනදී ඒ ඒ අවබෝධයේ තියෙන හිතෙන්නට පටන් ගන්නවා දැනුපිල්ල. විපතිත වෙන්නට පටන් ගන්නවා ආලෝකය. දැන් අවධානය නැති කම නිසා මේ මොහොතේ අපතුල දැනතිල්ල තියෙනවා හැබැයි මොහොතුවක් වගේ තියෙනවා. නොසන්සු භාවය ඉවරහා කිල්ලා. මේ දැනතිල්ල භාවය නොසන්සු භාවය තමයි හැම තැනකම පේන්නේ. හැම කාලයකම හැම කුණ්‍යකම හැම රදේ ස්පන්දනයකම ඒක තියෙන සම්පූර්ණතාවය. හැබැයි ඒක නෙමෙයි ඒක මේ කුජිම தත්ත්වය. ඒ ඒ යටි අධ්‍යයනයේ ආරම්භක තුරදී තමන්ගේ තමන්ගේ හිතේ අතුරේ කොහොමද මේ අවදින නැතිලට ඉකෙන්නට ඒ අවබෝධයෙන් විකසිත වෙන්නට පිළිදෙන්නට ඔබේ ආගමණය ඔබතන ඔබේ සූර්යාවරණ සම්පූර්ණ අර කාර්යයක් පහන් තියෙන එළිය බලන්නේ ඉන්නකනේ ඒ නිසායි සමන්ත සමන් ආලෝකයක් වෙනද සියා කර්මයේ අන්න අවධානය තමයි තමන්ට කියන ආලෝකයේ තමන්ම මේ අඳුරින් ප්‍රයෝජනය ඒ තමන්ගෙන අවධානය නැති අහනේ ආලෝකය ලබන්නේ බලද අපි හැමදෙනාම සත්‍යෝයි කියන ආකාරයෙන් අපි මේ අවධානය අඳුනා ගන්නට බලමු මෙහාට